van de navilla, mi vida. වටාමේ පෝදා ත්‍රයිලෝන මුනි රාජා සෙව් සිරි මහ බෝධි නිලේශ්‍රී නිලේශ්‍රී විසල් අනුරා නගරේ වන්දනාවේ යමු පේවිලා කිසරණ සීලේ වඳින්ටා වඳින්ටා රම්‍ය අටමස්ථානයේ රාගිනි රාජා සැදුරේ රත්නමාලි චෛත්‍ය රජා රත්නමාලි චෛත්‍ය රජා අභයගිරිය ආදි සුද්ධ අටමස්ථානේ අභයගිරිය ආදි සුද්ධ අටමස්ථානේ ත්‍රිලෝ අට මස්තානේ අජරාමර දිනුනි මල් අජරාමර දිනුනි මල් ගුණසාගර තිලෝගුරු ගුණසාගර තිලෝගුරු සිහි කරලා පැතිනී පූජා මෙපෝදා සිහි කරලා පැතිනී පූජා මෙපෝදා සෝදා සුවඳ ගලේ චන්දන කර්පූර දුමෙන් චන්දන කර්පූර දුමෙන් පූජාදී පතමු නිවන් ශ්‍රී සම්පති පූජාදී පතමු නිවන් ශ්‍රී සම්පති පූජාදී පතමු නිවන් ශ්‍රී සම්පති